තෙරුවන් සරණයි අපි අදත් ධර්ම සාකච්ඡා පැයක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක පැයකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලට ආරාධනා කරමු. ඊට පස්සේ කාලානුරූපව අපි අනිකුත් සභාවට මතුවෙන ප්‍රශ්න අනුව වේලාව ගනිමු. අපි මතක් කරමු සුදන්ත මහත්තයාට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට. අවසරයි. පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නේ සීසන් අවසරයි. ගරු ස්වාමීන් වහන්සේ සංගය පිළිබඳ ප්‍රශ්නයක් ඇසීමට අවශ්‍යයි. මොකක් පිළිබඳ? සංගය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ එතන කියන්නේ ඒ පිළිබඳ භාගයක් වෙනවා නම් ප්‍රශ්නයක් ඒක දෙවෙනුම ඒ ආස්වාස් ප්‍රසන්න සිංහලා යන අවස්ථාවේ ඇතිවන බලවත් ඒ අවස්ථාවේදී ක්ලේශය ආකාරයේ මොකදෝ උත්තර ඇදලා ඉන්නවා කියන්නේ මගේ කියන එක මේ වගේ ඒ අවස්ථාවේදී මුද පේනාලේ දෙක මේකට ප්‍රශ්නයක් වගේ අපි ඒක විසඳගෙන යන්න. මොකද එතකොට ඒක අපිට ওই ප්‍රශ්නේ අහන ස්වරූපයෙන් ඒක සියුම් තැනකටයි යොමු කරවන්නේ. අපි හිතමු යෝගාවචරයක් පරිසර සාධක හරිය ගිහිල්ලා ගුරුවරයා දෙන කමටහන තීරුම් අරගෙන ආශ්වාස වේලාවේදී ආශ්වාසය මෙනෙහි කරනවා. නැත්නම් ආශ්වාසයට මුණ දානවා. එහෙන් බලාගෙන ඉන්නකොට යාට පේනවා මේ ආශ්වාසය කියලා කියන්නේ බෙල් ෂේප් කර්ව් එකක්. නොදන්නා දැනෙන දැනීම ඇවිල්ලා ඉහළ තැනට ගිහලා ෆ්ලැට් ඔෆ් වෙලා ඉවර වෙලා යනවා. ඉතින් මේක දෙකක් තුනක් ආශ්වාස බලන ප්‍රශ්වාස බලනකොට යාට පේනවා මේ ඇති වෙනවා. ඊට පස්සේ ඒක විපරිණාමයට පත් වෙලා නැති වෙලා යනවා. ඒ නිසා මේ හැම ආශ්වාසයක්ම කෙලවර දිවා දැමීමක්, භංගයක්, ක්ෂය වීමක් වෙනවා. ඉතින් මෙතෙන්දී යෝගාවචරයට ආකල්ප දෙකක් ගන්න පුළුවන්. එකක් මේකට බය වෙලා මේකට අරියාදුවට හිටලා මේක මට හරියන්නේ නැහැ ආනපානෙ හරියන්නේ නැහැ කියලා පිම්බි මැකිලිමට යන්න පුළුවන් බුද්ධ අනුසතියට යන්න පුළුවන් මෛත්‍රියට යන්න පුළුවන් ඉතින් ආ කරන්නේ අර ඊට පස්සේ මේ භංගේ නොදකින්න පැත්තට ඒක විරුද්ධ වෙලා කටයුතු කරන තාක්කල් යාර්ග දැක්ක බවවත් මතක නැහැ දැක්කත් හුනියමක් දැක්කට වෛර කරනවා එහෙනම් හරියට ගුරුවරයාට මේක කිව්වොත් ගුරුවරයා කියනවා මේක බලන්න තමයි ආනපාන කරේ. මේකට අනුග්‍රහ කරන්න. මේක භාවනායේ ජීවණක් විදිහට සලකන්න. මේක නැවත නැවත දක්මින් ඉඳලා කටයුතු කරන්න කිව්වොත් ඒ දෙවෙනියට උපදෙස් ලැබිච්ච ඒක ලෑස්තිලානේ කරන්න බේනවා. මේ භංගයේ දක්නාසුලව බලන්න බලන්න මුළු ආස්වාද ප්‍රසවාසයේම සංසිඳිලා අන්තිමට දෙකම ගෙවිලා භංගයෙන් දකින්න පුළුවන්. පළවෙනි එක දකින්න හැම කෙනාටම මේක දකින්න බෑ. මොකද පළවෙනි එක දකින්න එකට වෛර කරොත් මේක වැරද්දක් කියලා හිතුවොත් එයා ඊට පස්සේ කටුකොහල කරටේ. ඇත්තට මේකේ දුර්ලකම ගුරුවරයාගේ. යෝගාවචරගේ නෙමෙයි. යෝගාවචරගේ දුර්ලකම තියෙනවනේ යෝගාවචරය හරියට කියා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ගුරුවරයා අනුකම්පාවෙන් කියලා දෙන්න ඕනේ. ඔයා මේ ආනපානේ බෑ කියන්නේ ඇයි? මේක නොගැලපෙනවා කියන්නේ ඇයි? කරප්පන් ඉන්නේ ඇයි? වක්කාරෙන්නේ ඇයි? ඉතින් අන්තිමට කියනවා බලාහිනකොට කැඩිලා යනවානේ. බලන්න ගෙවිලා යනවා. ඉතින් ඒක ගුරුවරට කියනවානේ මේක තමයි බබෝ බලන්න ඕනේ. මේක පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ මේක කිව්වේ කියලා. ඒතර දකින දකින ආස්වාසේ දකින දකින ප්‍රස්වාසේ අගදක්නා සුළුව නැත්නම් අගදකීමට අනුග්‍රහ කරන සුළුව. ඒකට ලෑස්තිලා ගියොත් ඉන්නේ අනුග්‍රහය නිසා සම්පූර්ණ ආනපාන දෙකම සම්සිය. ඉතින් මේ දෙක අතර ලොකු සියුම් කෘත්‍යයක් තියෙනවා. මේක පිළිබඳව භාවනායේ තියෙන ප්‍රධානම වෙනසක් මේකේ තියෙනවා. ඒක නිසා ඒ ගුරුම ස්වාමීන් වහන්සේලා කියනවා මේ தත්ත්වෙට භාවනා කරපේ යෝගාවචරයේ බලාපොරොත්තු සුන්විසිතේ සංසුන් වෙන්නේ ගුරුවරයා දක්ෂ නැතිව. ගුරුවරයා දැනගන්න ඕනේ බබාට බබාගේ භාෂාව තේරෙන්නේ. එයා හිතන්නේ ආනාපානේ නිත්‍ය සුඛ සුභ එකක් කියලා. බලහිනකොට එයා හිතනවා ආනාපානේ එන්න එන්න ගොරෝසු වෙයි ගොරෝසු වෙයි අත්තටක් වගේ අල්ලන්න පුළුවන් එකක් වෙයි. නමුත් හොඳට බලනකොට පේනවා ඒක පටන් ගත්තම මොකද ඒකෙම කිවිමක් තියෙනවා. පටන් ගන්නකොට මැද හරිය තමයි යහුවෙන්නේ. ඒ මුලයි යගයි යහුවෙනකොට යෝගාචර ස්ථිරෝපේන මැද එකයි මුලයි යගයි දෙකම අහුවෙන්නේ නැති ආනරේ වලිගේ වගේ. ඉතින් ඒක යෝගාචර කියවෙන්නේ නැහැ. බෑ යෝගාචරය ඇතුළෙන් ප්‍රතික්‍රියාවක් එනවා. බෑ. මට ආනපානේ බෑ. මොකද ඇයි තන්නේ ආනපාන කියන්නේ නිත්‍ය සුඛ සුභ එකක්. බුදුසසුනේ පෙන්වන්නේ ඒ වගේ තමයි බානපාය දැක්කොත් ලොකු ජයග්‍රහණයක්. හරි හරි දැන් හරි යන්නකෝ කියලා ඉතින් හිතනවා මේක අල්ලන්න පුළුවන් කයි හත්ති තියෙන එක. එනිසායකව දාපත් කියන්නේ මට මේ ආනාපානේ පේන්නේ නැතිකම නෙවෙයි තියෙන්නේ. ආනාපානේ නොතකින් නොපතන් පැති දෙකක් මට පේනවා. නැතිසනේ හටන් ගන්න හැටිත් පේනවා. හටගෙන ඉඳලා ගෙවෙන තනත් පේනවා. මේ දෙකටම යෝගාචර කරප්පන් යනවා. මේ යෝගාචරට මේ වක්කාර ගති පහල කරනවා. බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයිනේ. ඒ නිසා යෝගාවචරය තුළ යෝනිසමස්කාරයයි කියලා හිතන්න බෑ. අපි යෝගාවචරයට කියනවා ඒ නිසා ඔයාව තීන්දු කරන්න යන්න එපා. දකින්න දෙයි කියන්නකෝ. ඒකට බැනලක් බෑ. දැනපු ගමන් යෝගාචරය ගුරුවරයා තායනවා භාවනා මණ්ඩලයන් දානවා ආනපනිය තායනවා. ඔය කිව්වට මෛත්‍රී බුදුහාම එකන් ඉන්න මිසක මේ සාසනය කරන්න බෑ මං කොටලානේ කියන්නේ බෑ. තේම ගැටි තමයි අද ඉන්නේ. ඒ හේතුව ගුරුවරයාගේ වැරද්ද. ගුරුවරයා තනින් කිරි දෙන අම්මගේ නේ තමන්ගේම තමයි තනි. තමන්ගේම තමයි කිරි. දරුවට කොහොමද ඒක පොව ගන්න ඕන? යාරා අපේ පොඩි කරව අපි කම්බෙච්ච ලාවේ මේ ඉඳලා ඉඳලා හම්බුනේ බබෙක් ඉතින් ලොකු දෙයක් නේ. හතර තියාන කිරි බොනකොට නින්දර ගියම කිරි බීම නැතකන. ඊට පස්සේ ආයෙ නින්ද නැගිටලා ආයෙ කිරිවල තර කිටි ඇම්බුල් වෙන්න ඉස්සෙල්ලා ආයෙ කිරි පොරන. ඉතින් බඩ නරක කරනවා. නර්ස් කිව්වා ඔයාගේ බබා බබ හැබෑව. බබා හෙළුවෙන් ඇඳේ දීලා අම්මා කනේ දෙන්නේ කිව්වා බබාට කිරි නින්ද නැති වෙන්නේ. නැත්නම් ඔක්කොම උසුම් පිට මෙහෙම කරගත්ත ගමන් අර කිරි පිපින ගමන් නතර කරනවා. කිරි පිපින නතර කරලා උදේට. ආයෙත් කියලා ගියා ආයෙ නැගිටිනවා ආයෙ කිරි දෙයි. ඉතින් කිරි හරියට දිරවන්නේ නැහැ. ඉතින් ඕර ඒ කිරි පොනා වෙනකොට බුදියා ගන්න එකට බබාට බල්ල වැඩක් තියෙනවා. අම්මගේ වැඩේ නේ. නර්ස් කිව්වා බබට ඇඳුම් අඳින්න නැතුව ඒක හෙළුවෙන් තියන්න ඇඳේ. අම්මා ගිහලා තනිය දෙන්න ළඟට. ඒකට අරක කිරිබොන්නේ බැන බැන අම්මට කිසි අනුකම්පාවක් නැහැ මේ අම්මා කිසිම සැපක් දෙන්නේ නැහැ මේ අම්මා. හැබැයි ඔබට වෙනකන් කිරිබොනවා. ඉතින් වගේ මේ භාවනා මධ්‍යස්ථානකේ උළුවරයයි ඒ කමඨාන පුරුදු කරන එක නේද? මේ ආනාපානේ බලනකොට ඒක ලෙතල යනවා ආඳා වගේ. ඒක තමයි පෙන්වන්න ඕනේ. ඒකද බලන්න මේ මේක ඒකට බුදුජානක කියන්නේ දුද්දතං දදාති දුක්කරං කරෝති දුක්ඛමස්ස දුක්ඛමං කමති දෙන්න බැරි දෙයක් මේ දෙන්නේ. දරන්න බැරි දෙයක් කරන්නේ මේ ගුරුවරයා මේ වෙලාවේ. මේ මේ ශිෂ්‍යයාට කරන අනුකම්පාව මේ සාසනය කියන්නේ මෙතනනේ. ඉතින් ඒකයි යාට තනවා වඩාගෙන ඔහොම තමයි. ඇයි ඇයි කියන්නකෝ ඇයි බැරි කියන්නකෝ මොකද මොකද කීකේ උරතලේ අම්මා කෙනෙකුට දරුවර කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ගුරුවරයෙකුට ශිෂ්‍යයෙකුට කරන්න බෑ. ඒ නිසා කියනවා කල්යාණ මිත්‍යා දුද්දතන් දදාති දෙන්න බැරි දෙයක් කියනවා. දුක්ඛමං කමති. පුදුමාකාරීව සිල්ලක් කියවසනවා. දුක්කරං කරෝති. කවදාක හිතා ගන්න බැරි දෙයක් කරනවා. ඉතින් මම කියන්න හදන මේ පළවෙනි පළවෙනි ඉදිරියටට ආනාපානේ එකක් බලනකොට එතන භංගයක් තියෙනවා කියන එක සාදර වෙච්ච මිනිහා දෙන උගරක් දෙන ගොලයක් දෙනවා. සාදර නොවුනොත් මේක ඇවිස්සෙනවා මිසක්ක ආනාපානිය අතහැරලා යනවා මිසක්ක නැවත නැවතත් ආනාපානයේ දෙකම සංසිඳතන්ට යනවා කියන එක කනකස් දාව වේසුදුරින් අහස බලනවාගේ වැඩක්. ඒක ගියානම් හිතන්න ඕනේ ආ ඒකාන්තයෙන්ම එක ආස්වාසක ඇතිව නැතිව දකින්න කැමැති. ඒකට යොනසමස්කාරය තියෙනවා. ඒ මානසිකත්වය තියෙනවා. ඊට පස්සේ ආනාපානයේ සංසිඳන පස්සේ ආය හුස්ම අරගෙන හයියෙන් පුම්බල හකුලලා ආය මුලමදාග දකින්න ඕනකම නැහැ. ඒකේ කෘත්‍ය අමාරයි දැන්. ඊට පස්සේ ඔන්න පේන මුළු ආශ්‍රව ප්‍රසස් සංසිඳන. එතකොට අර වක්කාර දෙන ගතිය දෙගුණ තෙගුණ වෙලා යනවා. බය වෙන සුළු ගතිය දෙගුණ තෙගුණ වෙලා යනවා. එතකොට භංග භංගය අයිට වඩා ප්‍රකටයි. අයිට වඩා ක්ෂේත්‍රියෙන් ප්‍රකටයි. ප්‍රකට කියලා කියන්නේ ලෑස්ති කියන එක. භංගය කොහොමදත් ඕකම තමයි. යෝගාවචරය ලෑස්ති. ආ, එහෙම ගියාට පස්සේ ඒ යෝගාවචරය කියනවා ආස්වාසික නිමීම බලපන් ප්‍රසවාසික නිමීම බලපන් ආශ්වාස ප්‍රසවාස දෙකේම නිවීම බලපන් ඔතෙන් කියartifactId බිම්බිම ගලෙන් පටන් ගත්තත් එකයි වම දකුණෙන් පටන් ගත්තත් එකයි ආහනපානේ පටන් ගත්තත් එකයි ඔක්කොම සෙල්ලම් වල වෙනස්කම තියෙන්නේ අරුණ පටන් ගන්න පැත්තේ given පැත්තේ කොයි අරමුණ කෙරුණත් එකයි ඒකට මේ භංගයේ දිහාට බලන යෝගාවචරය කුළුල් දර්ශනයකට කැමතියි හැබැයි බලනකොට කරප්පන් වෙනවා බලනකොට වක්කාර ජනක වෙනවා බලනකොට උන් ඉරිතෙන් නැති වෙනවා බලනකොට මේ පදනම දෙතරලා යනවා වගේ තේරෙනවා. ඉතින් ඒ වගකීම යෝගාවචරයට දෙන්නේ නැහැ බුරුම ස්වාමීන් වහන්සේලා ඒ තරම් පුළුල් විදිහට ශාසනය අඳුරගෙන තියෙනවා. එයා ළඟ ඉගෙන කනටත් දාගෙන අහගෙන මොකද එහෙම කියන්නේ ඇයි එහෙම කියන්නේ අක්කොට කතා කරමුකෝ හෙටත් එන්නකෝ කියලා කියලා කවදාද කියලා දුන්නොත් යෝගාවචරය ඩබල් ප්‍රොමෝෂන් ගන්නවා. මේ භංගේ තේරෙනවා. ඒ දෙකම එකයි. එතකොට එක ආශ්වාසයක් ගත්තොත් උපාදෝ පඤ්ඤායිති කියලා කියන්නේ නැති තැනකින් හුස්ම පටන් ගන්න තැන. ඊට පස්සේ මේක උණුසුම සිසිල් කම්පන චංචල පිරිමැටි ආදි වශයෙන් විපරිණාමයේ පිය. ඊට පස්සේ ක්ෂය වීම පිය. භංග පිය. නමුත් මේ හැම චිත්‍රපටියකම හැම ලෞකික අත්දැකීමකම ආරම්භය හොදැකීම තමයි මායя කරන්නේ. ඒකෙන් කරන්නේ ගිවන් පැත්ත ගිවන් යන පැත්ත වසලා දානවා. ඒක ආමංගල්‍යයි, ඒක බලන්න එපා, ඒක මුස්පීතු, ඒක කම්මැලි, ඒක දකින්න වීම කර්මයක්. ඒක නොබල ඊ වෙනකොට ඊගාට මතුවෙන එක බලපන්. ඊගාට ඊගාට මතුවෙන එක බලපන්. ඕක තමයි චිත්‍රපටිය කියන්නේ. බුදුරජාණන්තරෙද්ද පොත කුසල වෙන්නන කක්කපැත්ත ඕම කොච්චර නටුවත් ඔගේ කක්කපැත්තක් තියෙනවා. ඉතින් කියන ඕන්නේ වැත්තක් ඔය වෙන්නන නැදනේ බුදුහාමුදුරුවෝ හරිම සෞතුයි කියන. අපිට ඕන නැතිනේ මුණත බලන්න. බබා හම්බ වෙනවා බලන්න කැමති බබා මැරෙනවා බලන්න අටද සලුව කියන්නේ ඊයේ ඉපදුණු කුළුඳුල් දුවටයි මේ සුදු සලුව කියන්නේ ඊට පස්සේ ඒ කුළුඳුල් දුව දීගක දෙන්නයි රැණ ගිරා පාටින් මේ සලුව කියන්නේ අන්තිමට මේ ගිය දුවගේ සලුව මිනිය වසන්ඩයි කනකොක් පාටින් හැන්ද යාමේ මේ සලුව කියන්නේ ඉතින් රබින්දනාත් තාගෝක් කියුවේ අර ගොළයි මගේ බල බල ඉන්න මිනිහට මේ මගේම දුව මැරිලා ඒ සන්නාලියෙම හැන්දෑ ආදේ කනකොප්පාටෙන් සුදු සලුවක් කියනවා මිනිහානේ හරීම ශෝකජනකයිනේ හරීම දුක්බරයිනේ මේක මග අරින්නේ ශිෂ්ටාචාරය හැදිලා තියෙන්නේ මේක මග අරින්නේ අපි මේ මේ ඇනස්තීෂියා ගහන්නේ පැන්ඩෝල් ගහන්නේ ඉතින් මේකට අවදි වෙනවා වෙනකොට අපි ප්‍රමාදයට වැටෙන බුදුරජාණන් වහන්සේ කොච්චර ප්‍රමාද බැවුවත් මුලක් මැදක් තියෙනවා අගක් තියෙනවා මම කියන්නේ අග විශ්මතු කරන්න කියලා මම කියන්නේ අග දකින්න සමාන අයිතිවාසිකම් වදෙන්නේ ඕන නොදී කරන්න පුළුවන් සතියට විතරයි ශ්‍රද්ධාව හැම වෙලාවෙම මුලට අදිනවා වීර්ය සමානට මැදට අදිනවා සතිය විතරයි මුලක් මැදක් තියෙනවා කියන්නේ අගක් තියෙනවනේ අන්නේ අග දැකීමට ඇති නැමියාව නැඹුරුව අනුග්‍රහය බුදු කෙනෙක් නැතුව ඉන්නේ. ඒක අපි දාලා තියෙන වචන ටිකම අවමංගල්‍ය ශෝක ජනවන එපා කරව කනවැන්දුම් පට්ටපඳුරු කාලා ගන්න වචන ටිකක් තියෙනවා. ඡය වීම, වැය වීම, භංගේ, නිරෝධේ. ඒක නිසා අපි ඒක භාෂාවේ ඒව අසභ්‍ය වචන විදිහට පැත්තක දානවා. ඒතර බුදුහාමුදුරුවෝ අසභ්‍යයි. ධර්මයත් අසභ්‍යයි. ඒක සුන්දර පැත්ත මුරුක්කු වගේ අයිස්ක්‍රීම් වගේ චොක්ලට් වගේ හදා හදා විකුණන එක තමයි ආගමෙන් කරන්නේ. ඉතින් මේ දෙකම තොර මේකයි. ඒක ආශාසික බින්දියාම දැක්කත් ඒක දැකලා ඒකට අනුග්‍රහ කරන සුළු සීල ආශාස ප්‍රසවාස බින්දියාම දැක්කත් ඒ බින්දිය යනකොට සියලු නීවරණත් බින්දිය යනවා දැක්කත් ඒ ඔක්කොම කියන්නේ උපාදෝ පඤ්ඤාති වයෝ පඤ්ඤාති. පඤ්ඤායිති වය තිතස අඤ්‍යතත්තම් පඤ්ඤායිති. වැය බැන පැත්ත බැලුවොත් ඡය වෙන පැත්ත බලුවත් මූල කර්මත්තන්නේ ගෙවිල ගියත් නීවරණ ගෙවිල ගියත් දෙකම එකයි. මම හිතන්නේ කවදාවත් මේක තේරුම් ගන්න කියලා. අපි ආදරේ ප්‍රේමේ කරුණාවෙන් වවන ආනාපාන දිහා බලලා ඒක ගෙවෙනවා කියන්නේ නීවරණ ගෙවෙනවා. අපි හිතන්නේ මොනේ නීවරණ ගෙවෙනකොට මූල කර්මත්තන්නේ වැවෙන්න ඕනේ කියලා. මේක තමයි සමථ කියන්නේ. නීවරණ ගෙවෙනකොට මූල කර්මත්තන්නේ ගෙවෙනවා කියනකොට විපස්සනා. එකයි වෙන වෙන මහා ලොකු දෙයක් නෑ උන්ක. ඉතින් ඒක දාර්ශනිකව සාකච්ඡා කරන්න පුළුවන් නමුත් වැඩක් නෑ. භාවනා කරලා අත්දැකීම් ටිකක් සහිත ඒ අත්දැකීම් වලට සාපේක්ෂව සාකච්ඡා කරන එකක්. නිකාම් මේ කොළ අරගෙන PhD තීසිස් ගන්න එකයි දෙකක්. ඒක නිසා මේ අහන ප්‍රශ්නේ පළවෙනි කොටස අපි සාකච්ඡා කරේ. ඒක අරමුණක ආශ්වාස ප්‍රශ්වාසයේ වෙන්න පුළුවන්. මම මේකට තව අධ්‍යයනය අක්ෂක්‍රායි වෙන මේ කියන්නේ බලන්න කවදාරි බුද්ධානුසතිය ගෙවීම දකින්න පුළුවන් වේද කියලා කවදාවත් දකින්න බෑ. මෛත්‍රිය ගෙවීම දකින්න පුළුවන් ද කියලා කාටද බලන්න දකින්න බෑ. ඒ නිසා මේ වට කැමති මොකද අල්ලන්න මොනක් තියෙනවනේ. ආනපානිය උඹට අල්ලන්න පුළුවන් උනොත් ගෙවෙනවා. පිම්බි වැකිලිම ගෙවෙනවා. වම දකුණ තියෙනකොට ගෙවෙනවා. ඉතින් අපි කියනවා ගියක් හරි හම්බ කරුවොත් අතර වාසියක් තියෙනවා ඒ නිසා මෛත්‍රිය හම්බ කරුවොත් දිගටම ගෙනියන්න පුළුවන් මේක. බුද්ධානුස්සතියක් හම්බ කරුවොත් ෆර්ස් එකේ දාගෙන හංග ගන්න පුළුවන් මේක. මොන concepts concept වල කෙලවරක් නැහැ. අපි හරි කැමති සූස්තියට අපි හරි කැමති කුඩු ගහන්න. බුදුන්සේ දෙන්නේම ළඟක්. ඉරච්ච ළඟක් දෙන්නේ ආස්වාද ප්‍රසවාසය අල්ලන්න පුළුවන් වගේ අල්ලපන්. මේ අල්ලනකොට මේ ලෙසලා යනවා. ඒතකොට කියන්නේ ඒක එහෙම තමයි ගණන් ගන්න එපා. අල්ලපංකෝ ඔඩවන්න අල්ලපංකෝ. අල්ලන්න අල්ලන්න ගියාම ඒකට බය නැති ස්ලෑෂ්ටි මැජික් සියල්ලම සංසිඳනවා. ආස්වාස්වත් සංසිඳන. මේ සංසිඳනවා කියන්නේ නීවරණ සංසිඳීම. අරමුණේ නිමිටි කරන ගතිය නැති වෙනකොට අනිකුත් නීවරණ වලත් නිමිටි කරන ගතිය නැතිලා යනවා. ආලම්බන ගතිය නැතිලා යනවා. අරමුණු කරන්න පුළුවන් ගැතිය නැචර ඇති යෝගාවචරයේදී අල්ලපුවත්තක් නැහැ, පය ගහපුවත්තක් නැහැ, දිලචලනමක් කරන්න කියලා දැන් මන අගාධයකට වැටලා තියෙනවා. වැටෙන්නේ මොකද්ද? තණ්හා මාන දිට්ඨි තමයි නැති. හරියක් කියනවා දෙවෙනි පොතේ. ඒ අනිවාර්යෙන් සර් ආන්තිය අම්බේකාරී පොතේ අනුසේ ඒ විශේෂ ඒ රූප තත්ත්වයන් යතන ඊයත් පිටියක් ඒවා පිටියක් අහු වෙන්නේ තිතියදි විතරයි. අහුවෙන්නේ තීටි අවස්ථාවේදී විතරයි අපිට අනුසය අහුවෙන්නේ. පටන් ගත්ත හැටි මල්ලෙන් වහලා ගහලා කරලා කරන්නේ. දැන් මේ තීටි අහුවෙලා තියෙන්නේ මේක දිස බලාගෙන ඉන්න ඕනේ දුරු කිරීමේ අදහසින් තොරව. එතකොට ඒක විහිම හැඳි ගෑවිලා යනවා. ඒකට වෛර කරපු ගමන් රාගය දුරු කරන්නට ද්වේෂයක් මතුවලා ඉවරයි. නැත්නම් එක ද්වේෂයක් නැති කරන තව ද්වේෂයක් මතු කරලා ඉවරයි. ඒ නිසා අනුසය කෙලෙස ආවට පස්සේ දැන් මේ ඇවිල්ලා තියෙන යගේ මධ්‍යය මෙහෙ නැත්තම් තිතිය නැත්නම් තිතස අඤ්ඤතත්තම් කියන පෙරලෙන ගතිය කොහෙන් මෙතෙන්ට ආවත් දන්නේ. අර යනකොට මෙන්න මිනිහ ඇවිල්ලා. නැත්තකින් වෙලා කම්මැලි වෙලා ඒකාකාරී වෙලා බය වෙලා අසරණ වෙලා. මේක දිහා බලන්න ඕනේ ආනාපාන දිහා බලවකේ. ඒක උඩ දැනගන්න ආනාපාන කියන රූප ධර්මයක්. මේක නාම ධර්මයක්. හැබැයි එක ක්‍රමයකට දෙක වැඩ කරන්නේ. ආනාපානෙත් අහුවෙන්න පටන් ගන්නකොට මැදි. ඊට පස්සේ මුල බල ඊට පස්සේ අග බලන්නේ. ඒක තමයි සිස්ටම් එක. ඒ අනුසයාවත් මැද අහුවෙන්නේ. අහුවෙනකොට එපා වෙලා ඉවරයි. දැන් නැගිටලා යන්න හිතිලා. දුෂ්ණගති පහළ වෙලා. ඒක මල මඟුලක් මේ දුක නැති කරන්න කියලා බාහන කරපුවා මේ නැති දුකක් ඇවිල්ලා හන්දි හන්දියක් ආයෙත් දෙන බලන බලන තැන එපා වෙනවා. වහ ගන්න හිතනවා මොන මඟුලක්ද කියලා. දැනගන්න ඕනේ දැන් යකා ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. දැන් මතුරුලා මේ ආවේශ වෙලා ඉන්නේ. දැන් පේනේ අහගන්නේ. ඔය කරගන්න තියෙන සාන්ති කර්ම කරගන්නේ. ඕකට බය වෙලා වැඩක් නැහැ. ඇවිල්ලානේ ඉන්නේ. ඉතින් ආවකට බය වෙලා වැඩක් නැහැ කියලා මේ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේක මේ ශිල්පයෙන් ගත් එකක් ප්‍රතිපදාවෙන් ගත් එකක් කෙලෙස් අඩු තත්ත්වයක් කරතින එකක්. මේකට වෛර කිරීම තමයි මාය අපිට දෙන ලනුව. මේකේ සලෝක සාධාරණ නැගිට එක තමයි මාය කියන්නේ. ඒ කියන්නේ අනුසීකලසට කරන අනුග්‍රහය, ආහාර, පොහොර. මට කරන්න තියෙන්නේ ගල් බමුණෙක් වාගේ බකන් නිලාගෙන දැක්කේ නෑ වගේ බලාගෙන ඇහුනේ නෑ වගේ අහගෙන නොදැනුණාසේ දැනගෙන නොදන්නාසේ දැනගෙන මේක දිහා බලන්න පුළුවන් නම් රහසොත්තු සේවාවේ කෙනෙක් හොරා හොරකම කරද්දී එතනගේ පාරිභෝගිකෙක් වගේ තමන්ගේ වැඩේ කරන ගමන් බලාගෙන ඉන්න මිනිස්සයා කොහොමද මේ ටැක්ටික් එක කරන්නේ මේ ෂොපින් සෙන්ටර් එකේ තියෙන සාමාන්‍ය නීතිය එයාගේ හොරකමට කොච්චර අනුග්‍රහ කරනවද? හොරා මොන මොන අවස්ථාවල ප්‍රයෝජන අරගෙනද මේ ලූටින් එක කරන්නේ? ඒකෝනේ මේ රාජසත්ත්ව සේවය කරන මේ මේ අයිෂේ ඔය කරන්න ඕන නැහැ කියලා සදාචාර කියන්නේ නැහැ. පොලිසියෙන් එන්නේ අල්ලගන්න කියන්නේ නැහැ. මම රාජසත්ත්ව සේවය කියලා පෙන්වන්නෙත් නැහැ. එයා පාරිභෝගික වශයෙන් පෙනී ඉඳගෙන අරයා කරන්නට බන්න මට හිතත් මේක බලන්න නැත්තම්. ඔය නැත්තම් මේක මගේ නිරීක්ෂණයේ දෝෂයක්ද දන්නේ නැහැ. ඒකට හිතත් කරන්න නැත්තම් කියන්නේ තවත් හොරකමක් යනවනේ ප්‍රාර්ථනා කරන්නේ. සදාචාර විරෝධීනේ. නමුත් තව හොරකමක් වුණේ නැත්නම් පළවෙනි දවසේ අත්දැකීම කන්ෆර්ම් වෙන්නේ නැහැ. මේ අදකකින් නතර වෙන්නේ නැහැ. ඒකවල තමන්ගේ හිතේ කෙලෙසේ නැහැ දියා හොඳට බලනවා අල්ලපු ගෙතර වෙන එකක් පාන. ධර්මතාවයේ තේරුම් ගන්න හදනවා වගේ. ඒකට ඇත්තම රාගයේ දෙකන රාගය රත්තලා ඉවරයි. ද්වේෂයෙන් ඉන්න එක නම් ද්වේෂයෙන් පැලහිලා ඉවරයි. නිදිමතේ ඉන්න මිනිහා තමයි වැටිලා ඉවරයි එක්ක නැත්තම් නවලා ගහලා ගිහිල්ලා ඉවරයි. හැබැයි මම ඔබට දෙන්නේ මම හෙටත් මේක මෙහෙම බලනවා. අනිද්දාත් බලනවා. මගේ ශ්‍රද්ධාව පිළිහිලා නැහැ. ඒ වෙලාවේ මගේ පෞද්ගලික දෝෂයෙන් මට කේන්ති ගියා. රාගය ආවා. නින්දර වැටුණ කමක් නැහැ. මම අරින්නේ නැහැ. කවදා හරි හිතන්න මොකද්ද වෙන තියෙන එකම දෙයයි වෙන්න තියෙන්නේ රාගේ එන හැටි යන හැටි පෙනේ. ද්වේෂේ එන හැටි යන හැටි පෙනේ. නිදිමතත් එන හැටි යන හැටි පෙනේ. ඒකට බුදුන් දිනලා ඉවරනට පස්සේ මන් දිරන්නේ. මොකද බුදුරජාණන් මේක හොඳටම දන්නවා. අපිට වෙන්නේ මේ කොම රත් කරලා හැලිය උතුරගෙන එනකොට පතුලක් කරලා අපි යනවා යනවා. අරක පුතක් ඇහෙනවා. මෙච්චර අමාරුවෙන් හම්බ කරගත්ත මේ නුරුස්නා ගතිය. මෙච්චර අමාරුවෙන් හම්බ කරගත්ත මේ පාළු ගතිය, මේ මුස්පීන්තු ගතිය. ධර්මයේ ලාභයක් බව ප්‍රතිපදාවේ දියුණුවක් බව එහෙම නැත්නම් කෙලෙස් වල අඩුවක් බව සාමාන්‍ය නින්දයි මේ දෙක අතර වෙන් කරන්න බැරි ගතිය හරහා ලොකු අවුලකටපත් වෙනවා. සාහිත්‍ය ඉස්කෝලේදී කවදාකවත් අපිට උගන්වන්නේ නැහැ නුරුස්නා ගතිය ආවොත් ඒක දිහා ඉන්නේ කොහොමද කියලා. අපි ගන්න තේ එකක් බීපන්. එහෙම නැත්නම් ඇන්ටිබයොටික් එකක් ගහපන්. නැත්නම් විටමින් ටිකක් ගහගෙන නැගිටව ගන්න පාඩම් කරපන්. මැට්ටෝනේ හදන්නේ මැට්ටෝනේ හදන්නේ. මේ පාළු ගතිය අනිවාර්යයි. සත්‍යයට යනකොට අනිවාර්යයි. මේ මේ පාළුගතියට මොළ දරන්න පුළුවන් නිසා පාළුගතිය අපිට එන්නේ. ඒකට පෞරුෂත්වය කියන්නේ. ඒකට හැඩ ගැහි ඒකට ප්‍රතික්‍රියා කරන්න ගිය ගමන් මායාව ඔලොප්පොල පොලොප්පොල ගාලා ඉනායි. හරි එඩිකාමයි. ඌ ඉවරයි. ඒ මඩුවට දිග ලියුම් ලියනවා මට නොමනාගතිය ආවේ ආශිවලාකුළු වැඩි වුණා රොමැටික් පේන්න ආවා ඒ නිසා මට යෙලිතනක භාවනා කරන තුරුනම් හරියන එදා වැස්සා. ඒ නිසා මට මේ නීරසකතිය ආවේ වැස්ස නිසා. එහෙම නැත්නම් අරක නිසා. එහෙනම් ඉතින් අපි ළඟ තියෙන හැම ඥානයක්ම තකතිරකමක් බාටපත් වෙනවා මේ සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා මේ දෙවණියට එන නීරස ගතිය ඊට වැඩිය ගැඹුරක් පෙන්වන්න හදන්නේ. ආනපන අල්ලනකට වැඩිය අමාරුයි. ආනපන දිගට යනකොට ඒක සංසිඳන වෙලාවේ හෝ ඇති වෙන නීරස ගතිය. ඒකට මොන දෙනවා කියන්නේ සූරකම නෙවෙයි වීරකම නෙවෙයි කියන්නේ ධීරකම කියන්නේ. ඒ කියන්නේ ධීරත්වය හැම කෙනෙක්ම ජීවිතය අලුත් වෙන්නේ මේ වගේ දුෂ්කරතාවයක් කරා යන්නේ. ඔ මේ ආව නීරසකම සංකතම් පරිච්ඡම්පන්න ඕලාරිකම. මට උනන්දුවක් ඇතුළු අම්මෝ දැන් මම නිවන් දැක්ක දැන් මම අනාගාමී කියවන ඕලාරිකන් සංගතම් පරිතම් උපන්න. මේකේ තේරුමක් නෑ උදෙත් එකයි හවත් එකයි හරිම කම්මැලි සංගතම් පරිතම් උපන්න. ගොරෝසු රෝඩර කියලා කියන්නේ ගොරෝසු රස් මේ කර්කශ කර්කශ කියන වචන පාවිච්චි කරනවා ඕලාරික රළු බව අනේ මං කිව්වා කියලා කියන්න එපා. අප්පා මේ ඉන්නේ. මේ මාව අල්ලන්න හදනවා මේ වැරදුනාට පස්සේ ගහන්නයි ඔය මගේ නම දාන්නේ. මේ මං මේ ලොක්ක ළඟ තියාගෙන ඉන්නේ මොනවාරි වෙච්ච ගමන් කියලා මේ කරුණා කරලා ගණුදුන පෙර ගන්න. මේ ටික කරනවා නම් මේ නිදිමත ආවත් උනන්දු ආවත් තරහව ආවත් මේක දිහා බලන ඉන්නවනම් අනිච්ච අනිච්ච කියලා මෙනෙහි කරන්න ඕනේ නැහැ. ඒ මේ මේ ඒකට කියනකොට මහලිසයක කියනවා තිත්ත බේතක් කරනකොට මේ තිත්ත තිත්ත තිත්ත තිත්ත තිත්ත තිත්ත තිත්ත කියලා කියවට ඔය තිත්ත අඩු වෙන්නේ නැහැ. තිත්ත වෙනවා තිත්ත දැනලා ඉවරයි ආයෙ මෙනේ කරන්නේ. ඒ දැනෙන එකයි අවශ්‍ය කරන්නේ. අපි මේක කොහොම හරි මෙනේ කළා මෙනේ කළා අනිත්‍ය ඉස්සරහ ගන්න ඕන කමක් නැහැ. මොකද ඒ අනිත්‍ය කියන්නේ ඔටුන්නක්වත් ලස්සන දෙයක්වත් නෙවෙයි දුකක්. ඒක ඒක විසින් පෙන්නකොට අනේක තමයි බුදුහාමුදුරු අනිත්‍ය කියලා කිව්වේ කියලා දැනගන්න එක අසුභමයි ඉන්න ධෛර්යයක් වෙනවා මිසක් අනිච්ච අනිච්ච කියන්නේ කිව්වොත් ඒක නාස්තිකයි ඒක අත්ති කියලා මතාන්නේ කොට වෙනවා. කර්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් සම්හත් කරන ලද සත්‍යත්වයන් ඕලාරකයි සංකතය යන කවුරුත් බලාගෙන නිදසන. මේ වචන වල භාවය ඔබ වහන්සේ පිළිගන්න පිළිගන්නවා. දැන් මේ කතා කරපු එකෙන් ඒකට විසඳුනාද නැත්නම් තවත් ප්‍රශ්න බලංගුද කියලා මම දැනගන්න කැමතියි. මේ දැන් කතා කරේ ඕක තමයි. සංගත කියන්නේ සකස් කරන්නත්. තිබිච්ච දෙයක් සදාකාලික දෙයක් නෙවෙයි වෙලා උඹ වීන් උඹ තකතේන කොහොමද හදාගත් එකක් වෙයි. නැත්නම් උඹ ඒක දැක උඹ හදාගත්ත බව දන්නේ නැතුව උඹ වෙන කාටද ඇට්‍රිබියුට් කරනවා ඒක ඒ වෙලාවේ සකස් කරන එක. සංකත කියලා කියන්නේ සකස් කිරීම කියලා තමයි සිංහලෙන් සඳහන් කරන්නේ. සංස්කරණය කියලා කියන්නේ පොතක් සුද්ධ කරනවා කියලා. පොත් සංස්කරණය කරනවා කියලා. ඒ කටුකුරුනේ සාන්ති කියනවා මේක ඉස්සල්ලාම අපි වේදිකාවල ගෙස්කෙන් වීම අංග සංස්කරණය. මට ගෑණියක් පිරිමෙක් විදිහට අඳලා ගන්නවා නැත්නම් සාමාන්‍ය නිකන් සිට විරිස් කෙනෙක් රජ කෙනෙකුට අඳලා ගන්නවා ඒක එක විදිහට අංග සංස්කරණය කරනවානේ ඒ කියන්නේ මේ තියෙන එක දැන් ඔය ගෑනු කරන රූපලාවන්‍ය කියලා තියෙන්නේ පිටුවට්ටන එක ඒ අංග සංස්කරණය තමයි දැන් ගෑණියක් නෑ ඒකෙන් තොරව නෑ මේකම ඇඳලා ඉන්නේ දැන් මේ මදිවට අපිරියාය බෑ පිරිමිත් කරනවා අයියෝ ඒක තියා දකිනකොට නම් බඩේ තියෙනම එළියට එනවා ඒක ලකල නටන. ගෑනු වෙන්නේ නටන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මේ පිරිමිත් නටනකොට සික්කේ පිරිමිකම ගැන මොකදෝ හිතෙනවා. ඒ වගේ කියන සංස්කරණ කියලා. ඉතින් මුළු ලෝකම සංස්කරණයක් විතරයි. උදේ ඉඳලා උදේ පාන්දර නැගිටලා මේකප් එක දාගත්තට පස්සේ ඉතින් ආයෙ නින්දට යනකම් වැසට හදිසි අහුවිලා තිබුණොත් මිසක් ආ. නැත්නම් සංස්කරණේ තමයි. ඉතින් ඒක තේරුම් ගන්න කැමති නෑ මොකද ගෑනු කෙනෙක් ප්‍රශ්න අහන්නේ. දීපයි කියලා හිතනවා. මන්ට සාදාන සැකයක් තියෙනවා කොහොමඩක්වත්. වයස ගැන පොඩ්ඩක් මට සැලකිල්ලක් තියෙන නැත්නම් නම් කොහොමඩක් කරලා ලකුණු දෙන්නේ නැහැ. දැන් මොනවද තේරෙන්නේ ත්‍යාය? ඈ? පටිච්ච සමුප්පන්න, පච්චුප්පන්න නෙවෙයි. පටිච්ච සමුප්පන්න. ඉතින් පාරෝදී අය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා ලද. බොරුවට හොරදල් කරනවා කියලා මට හිතෙන්නේ නිකන් මේ. අතක ළඟ දෙකිට්ටෝක බාද කියනවා නම් අයින හොම්බකට රිවට වෙනවා. හොම්බකට රිවට වෙන්න කිව්වට ඒ සාස්වාද කිව්වේ. චේතනා පිටුවේ කමන හදාගන්න අවශ්‍යයි. ඉතින් සඳහන් බුදුරජාණන් කොයි කවුරුත් මේ දන්නේ නැහැ. ඊළඟ සිත ඇතුළේ චේතනාවන් කර්ම සිදුන බව පිළිගන්නේ. කලින් කර්ම පිළිබඳ සිදුන බව පිළිගන්නේ. ඔබ වහන්සේ කරසු පරිදි සක්මනේදී හෝ පරණතියේදී යක්ති දෙයක සිට යොමු වුණොත් ඒ ඇතුළ මූල කර්මස්ථානයේ ක්‍රියාවන් සිදුවන්නේ චේතනා සම්බන්ධවද එසේ නැත්නම් චේතනාව මොනකෝවද ඒ සිදුවෙන්නේ පරණතනයි. එමෙන්න යම් අරමුණක සිට දැවරලා කරන්නේ ඒ දුකලයි. ඒ චේතනාව කඩ නොගත්තේ නම් කුසලාක්ෂර කර්ම නැත්නම් යන්න මහා ප්‍රශ්නයයි. සමහර දේවසාරණ උභාසයේ ප්‍රාර්ථනාවේ භෝධියදී උතුම් නිර්වාණ ශක්තිය කරගෙන ජීවය ප්‍රාර්ථනා කරන සාස්ත්‍රය. මේක ඇත්තටම අමාරු හරි විචිත්‍රයි. ඒ වුණාට හරි අමාරුයි තේරුම් ගන්න. නමුත් මේ විචිත්‍රය කියලා හෝ තේරුම් ගන්න අමාරුයි කියලා හරියන්නේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේ මේකට දීලා තියෙන උපක්‍රමය බලමු. වාඩි වෙලා චේතනාපූර්වක කරන ක්‍රියා නතර කරන්න අදිෂ්ඨාන කරන්න. අංග හොල්ලන්නේ. ඒක නිසා හොඳට හරිපරි කියලා වාඩි වෙන්න වාඩිලා කියන්නේ. මට විනාඩි කිහිපයක් යනකම් ඇගේ චේතනා නැතුව නැත්නම් සචේතනික ක්‍රියා සංස්කාර නැතුව ඉන්න ඉරියව කතල දෙන්න. ඊට පස්සේ හිතාමතා කතා කරන්න එපා. එතකොට සචේතනික වචී කර්ම නතර කරන්න. නමුත් සචේතනික මනෝ කර්ම නතර කරන්න බෑනේ. ඒකට අපිට තාම අර වගේ පරිතත කරගන්න බෑ නැත්නම් සීලෙන් අහුවෙන්නේ නැහැ ඒක. ඒක නිසා මනෝ කර්මේ දන්න උදාසීන දෙයකට නැවත නැවත යොදවන්න. ආනාපානට යොදවන්න. එතකොට අපිට තේරෙනවා ආනාපාන වගේ උදාසීන අරමුණට නොයා নানা ආකාර දේවල් වැඩ කරන්න පටන් ගන්නවා. මේක මගේ චේතනාව නෙවෙයි. ඒවා චේතනිකව මට ශබ්ද ඇහෙනවා, රූප පේනවා, රාගෙ මත වෙනවා, ද්වේෂ මත වෙනවා, নানা ආකාර දේවල් වෙනවා. ඒතර පින්න මට චේතනාවක් ඒකට ඇත්තට තියෙනවා. කාය චේතනා නැහැ. පචී චේතනා නැහැ. මනෝ චේතනා තියෙන උදාසීන අරමුණකට. ඒක දීපු ගමන් අපේ හිතේ වැඩ කරන හැටි දකින්නකොට පේනවා. මේ අපේ හිත වැඩ කරන 100ට 100ක්ම මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි. ඉතින් මේකට නඩු, චෝදනා, බලාපොරොත්තු සුන්වීම ඔක්කාරකට ගොඩාක් පහල කරනවා මේක දකින්න අපි කැමති නැහැ. දකින්න නම් අපිට කරන්න තියෙන්නේ මේක එහෙමම තියේදී මේ නාඩගම කිසිපස්සේ යති තමයි මේ උදාසීන අරමුණට ලක්ෂයකට වාරි හරි යොදවදව ඉන්නකොට පේනවා මේ ගමන සම්පූර්ණ මමයාගේ හැටි මමයාගේ රුචි අරුචිකම් මමයාගේ සංස්කාර මමයාගේ ඇබ්බැහි ටික මේ පෙන්නනවා කොච්චර අපි මමයට අකමැතිද කියලා පේනවනේ මමගේ ප්‍රകൃතිය පෙන්නකොට අපි යකේ දැක්ක බය වෙලා අයියෝ මේ මොන කර්මයක් දැප්පා මේ භාවනා කරන්න ආවට පස්සේ කවදාකවත් නැති දේවල් ඔලුවට එනවා කිසිසේත්ම කැමති නැති දේවල් ඒකදී මේවත් එක්ක හෙන්න රණ්ඩු බලාගෙන ඉන්න ඔබ කොච්චර වහගෙන ඉන්න ගියත් මේක තමයි ඔබේ ප්‍රകൃතිය. ඒ ප්‍රകൃතියට මූණ දීම මොක පෞරුෂත්වයක් මොන දේම කියලා කියන්නේ වෙලාවේ ලද ලද වෙලාවේ හැකියක වෙලාවේ මූල කර්මත්තක් නැති කියන හැබැයි අර වගේ කිසිම අඩුවක් ඒ ඒ වමනේ ගතිය වෙනසක් මොකුත් නැහැ ඒක දිගටම යනවා මේ යෝගාචරය හෙම්බත් කරනකම් මේ යෝගාචරය කෝවේ දාලා උණු කරනකම් යනවා ඊට පස්සේ දාර්ශනිකයා තේරුම් ගන්න භාවනා විදිහට යන්න නම් මේ ටික පිළි අරගෙන ඒක ඒක වළක්වන්න බෑ මට ශක්ති ප්‍රමාණය දන්න විදිහට මූල කර්මස්ථාන යොදන එකයි මට කරන්න මේකට ප්‍රතික්‍රියා කළ වැඩක් නැහැ. මේක මට පාලනය කරන්න බෑ කියලා හිත හැදිච්ච ගමන් එහෙම නතර වෙනවා. ඒකට වේපචිත්‍යසුරේන්ද්‍රගේ බන්ධනේ වගේ තමයි. මේක මට පාලනය කරගන්න බෑ අනාත්මයි කියලා කියන්නේ ඕක තමයි. ඉතින් ඒක අනාත්ම වුණාට ඒක වද තුනට තමයි මේ ආනාපානට වරින් වර වරින් වර යොදන්න පුළුවන් නේ. එතකොට මේක නැති වෙනවත් එක්ක මහානපණ්ඩ ඉදිරි ගතිය වැඩි වෙනවා. තන්නේ කර අධිරාජ්‍යවාදී ක්‍රමයකට යන්නේ ඉතපු ගමන් හරි පැත්තට යනකොට. ඊට පස්සේ මෙහාට තේරෙන පටන් අර ගන්නවා දැන් මූල කර්මස්ථානේ නාමයෙන් මූල කර්මස්ථානට හැංගිලා. දැන් මම මේ ටික කෙරේ පිළින හැටි දන්නවා. මම හිතත් එයි. මම මේ වගේ කරන්න යන්නෙත් නෑ, රීත් නරක කරගන්නෙත් නෑ, මේවට ප්‍රතික්‍රියා කරන්නෙත් නෑ. එන්න විදි ගියාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබට වෙලාවක් ඇයිද මූල කර්මස්ථානේ නැති වුණා. දැන් හිතපන් මොකද වෙන්නේ කියලා. අපිට කාය කර්ම නැහැ. මොකද කායෙන් චේතනා නැහැ. මේ චේතනා පූර්වක වුණාට කය එල්ලුණාට හෘදේ වස්ති කරන එක උඹ කරන දෙයක් නෙවෙයි. වචන කතා නොකරුවට ඇතුලේ දොඩ මරන එක උඹේ වැඩක් නෙවෙයි. දැන් හිතවිලි වලවත් මේ බෑමක් සිද්ධ වෙලා තියෙනවා. මොකද උඹ ඒකත් එක්ක හැප්පෙන්නේ නැති නිසා වෙන මොකක්වත් නැහැ. ඒකට ලැබෙන ලාභය තමයි ආනාපානතික වැඩි අසුරක් ලැබෙන ලැබෙන්න ආනාපානෙන් නැතිලා. අමතර කඩාවැටීම් රාශියක් වගේ ගිලා පයින්. ඒකට පුතන්ස් කියනවා ඒ චේත යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භන මේතං හෝති ආච විඥානස තිතිය. එතකොට හිත කොහෙන් හරි චේතනාවක් දාගන්න හදනවා විඥාණයට එල්ලෙන තැනක් නැති නිසා. එතන ප්‍රකල්පනාවක් දාගන්න හදනවා ඉදිරි සරසනවා. නැත්නම් අනුශේධ ධර්මයක් මතු කරගෙන දැන් විඥාණයට එල්ලෙන තැනක් නැහැ. එතකොට ඊටනෝ අඩේ මේ ඉගෙනගත්ත භාවනා ක්‍රම 아무තු පිම්මන්නේ බෑනේ මට මේක අම්මට කියලා දෙන්න නැත්තම්. ආයේක ඊටව බොහෝ වටිනා අදහසක් දැන් ඔන්න චේතනාවලින් ගුවා තන්නේ කරමාරයා එක දිගේ ගන්නවා ගැටි. එහෙම නැත්නම් ඊටනෝ මේක ඩක්කල පොත ලියා ගන්න ඕන. මම අද බෑහුව බැස්ම හැමදාම හම්බෙන්නේ නැහැ. මේක ලියා ගන්න ඕන. නැත්නම් මේකද බුදුහාමුදුරුවෝ කියලා දෙන්න කියලා ප්‍රශ්නයක් අදා ගන්න ඕනේ. ඔය හැම දෙයකින්ම කරන්නේ අර චේතනා නැතුව ලස්සනට යන ගමනට ගොඩ පෙරක දුර්ගමක් කරලා දාන. දෙන්නකොටම කන. කාලා විතර නෙවෙයි ගා ගන්න. අනික කටියත් එක බෙදා හදාගෙන ඇත්තටම කියනවා නම් බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒක උනාට පස්සේ යාට බෙදා හදාගන්න බෙදා හදාගන්න නැතුව ඉන්න බැරි තරම් වෙනසක් ඇති කරනවා. කියන්නම හිතෙනවා. අහන්නම හිතෙනවා. ඒ හැත හැම එකකින්ම අර අචේතනික දේට චේතනා කියලා දානවා. ඈදිතියට පොරදී කියලා දාන. චේතන නැත්තම් ප්‍රකල්පනා බලන මම හිතත් මේ වෙලාවම වාඩි වෙනවා මේ විදියටම කරනවා මම හිත මීට වඩා වැඩියෙන් කරනවා ඉතී තරංග. සරසුම් කරනවා. එක්ක ප්‍රකල්පන එක්ක චේතන. එහෙම නැත්නම් අනුශේ වශයෙන්ම යම් යම් තමන්ගේ ගති පුරුදු පෞද්ගලික ලක්ෂණ ඇබ්බැහි එන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ මෙතෙන්දී අද කියන අදිෂ්ඨාන කරපම් මම මේ මාර්යා මොන විදියෙන් මාව කුප්පණ්ඩ හැදුවත් ගොරබෙරක දුරක් දෙන්න හැදුවා මම චේතනා නොකරන අදිෂ්ඨාන කරන හරියට කය හොල්ලන්නේ නැතුව කය දඟලුවාට මට කමන්නේ මම හොල්ලන්නේ නැහැ. වචන දෙඩමල් වුණාට මට කමන්නේ මම වචන බිඳින්නේ නැහැ. මේ කොහෙන් ඇවිල්ලා මාව දැපෙන දමා ගන්න හැදුවත් මම එකටව සමාදම් වෙනවා චේතනා කරන්නේ නැහැ. මම ප්‍රකල්පනා කරන්නේ මේ දෙකම බෑ උගතිකුට කරන්නේ. උගතයි කියන්නේ කියන්නේ මේ දෙකම තමයි චර්ච කොට ගාලාගත්ත මිනිහනේ. ප්‍රකල්පනා සහ චේතනාව මෙතන යන්නේ මේ තමයි මේ ප්‍රොඩක්ටිවිටි කියලා කියන්නේ. මේක තමයි ක්‍රියේටිවිටි කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රොඩක්ටිවිටි ක්‍රියේටිවිටි අගය කරන ලෝකේ අපි කොහොමදත් අහු වෙලා ඉවරයි. ඉතින් අදිෂ්ඨාන කරනවා නෑ මට ක්‍රියේටිවිටි ඕනේ වර්තමාන මොහොත කියන්නේ හොඳම කන්ටෙන්ට් එක ක්‍රියේටිවිටි මොකටද? ප්‍රොඩක්ටිවිටි මොකටද වර්තමාන මොහොත හරිනවා. නිසා වර්තමාන මොහොත සමාදන් වෙනවනේ යට do away with pollution එක න ප්‍රකල්පන වලින් චේතන වලින් අයින් වෙන්න පුළුවන් අයින් වෙන්න පුළුවන් නෙමෙයි ඒකට උත්සාහ කරන්න ඕනේ ඒක තමයි මෙතන තියෙන අනුග්‍රහය ප්‍රකල්පන හැබැයි එන එක වලක්වන්න බෑ මේක එන එක නැත්තම් හොඳයි කියලා අනේ අඬ එපා ඉන්න කියන්නේ ඒ වුණාට ගේට් එක දාගෙන එනවා ඇතුළට කොච්චර කරත් ඒකට හිත නොදීනකොට ඒ ඇතුළට කඩායන ගතිය අර හිතවිලට විරුද්ධ නොවී නොන හිතවිලි නැතිලා යනවා වගේ. මේකෙත් පුදුමාකාර විදිහේ කාලානුරූපීව වද වෙලා, බොද වෙලා, ලොඳ වෙලා යන ගතියක් තියෙනවා. ඒ තනුසේ ඉතුරු වෙනවා. ඉතින් විඥානයේ අනුසය අල්ලගෙන කටයුතු කරනවා. ඒකෝට තමන්න කරන්න තියෙන මේ අනුසය දැක්කේ නැත්නම් අයින් කරන්න බෑ. ඒක දැකලා දැක්කයි කියලා කනගාටු වෙන්න තිබා පශ්චාත්තාප වෙන්න තිබා මේ අනුසය අයින් දකින්න පුළුවන් උනේ පරිඋත්ථාන කියලා ත්‍රිචිකම කෙලෙස අයින් කිරීමේ ශිල්ප නිසා නැත්නම් හරියට ඔපරේෂන් කරලා කරලා හරියටම ඒ අර්බුදේ තියෙන දැන්න ගියා ඒ අර්බුදේ දැක ගන්න පුළුවන්න්නේ හැම කපලා සිවිය කපලා එතන ගිය නිසානේ ඒ නිසා දැන් දන්නවා මෙන්න මෙච්චර පණ තියෙන කියලා ඒ අනුසයට ප්‍රකාශ වෙන දීපු ගමන් අනුසයත් නැති වෙනවා ඒ නිසා මේ චේතනා බිකරේ කම්මං වදාමි කියන එක මේ භාවනා කරනකොට ගොඩාක්ම විසිද්ධ වෙන මොකෙන්ද එක තැනක හෙල්ලෙන්නේ නැතු ඉන්නේ කියන්නේ. එතකොට වෙසක් කීත කිය කියා නටනකොට මොකද්ද හම් වෙන පින? තාසන් යාගෙන වයිලින් එකක් ගෙනියලා ගහ ගහ නලව නලව පද්ද පද්ද වෙසක් කීත කියනකොට මොකද්ද හම් වෙන පින? කුණු හරපන කිරීමේ පින හම්බ වෙනවා. මේ බර ගානකට චේතනා පහල කිරීමේ අකුසලිය පහල වෙනවා. ඒ වෙනුවට පොඩ්ඩක් වෙලා මොනවා නොකර හිටියනම් සුම්මයි නේ. ඊට වැඩි පිනක් තියනද ලෝකේ. මේ හාමුදුරේම ආපු නැති එක නම සන්තෝෂ වෙනවා. ඒකයි මම කියන්නේ මේ භාවනා මධ්‍යස්ථාන භාවනා කරනකොට පන්සල් ගන්න එපා. ඒක හරි කන්ට්‍රඩික්ෂන් එකක් කරනවා. මේ දෙයයන්න්සේ කවදාකවත් ස්තුති මොනවක් කරන්නේ කුරුස කොච්චර ගැලදුවා ප්‍රශ්න නැහැ. මම මේ භික්ෂුවක් කතා කරන්න කියලා මතක තියාගන්න. මේ මහා තරුණාසනම කතා කරන්නේ. සාමිය නටවන්න හදන්නේ අපේ දරුවෝ නටවන්න හදන දේ අපි මේ සංවිධානය වෙලා කරන්න හදන දේ මේ චේතනා බිකවේ කම්මං වදාමි කියන එක මොන තරම් කන්ට්‍රඩික්ට් වෙනවද කියලා බැලුවොත් ඉස්සරහට අදිෂ්ඨාන කරાવી අනේමට යමක් නොකර ඉන්න වෙලාවේ කොච්චර බුදුන්ට කිට්ටුද? තමක් කතා නොකර ඉන්න වෙලාවේ මම කොච්චර බුදුන්ට කිට්ටුද? ඒ වෙනුවට මම මේ ප්‍රශ්න නාහ සැක නොකර කුතුහල දරවන දේවල් නැතුව මම සේර මායාවේ කුප්පන ගතිය. ඒ මගේ දෝෂ නෙවෙයි. මෙව්වට අනුග්‍රහ නොකර මට ඉන්නපයි කියන්න බෑ එනවා. ඇහුවයි කියලා කේස් සිදු වෙන්නේ නැහැ. මහ ලොකු බරපතල අපරාධයක් වෙන්නේ. මේක ඇතුළෙන්ම කාගෙන ඉන්න පුළුවන් තරමට යන්න නම් රහත් වෙන්න ඕනේ. පොඩි දෙල්ලමක් නෙවෙයි. ඒ නිසා චේතනා භික්කවේ කම්මවදම් කියන්නේ each will is evil කියලා කියනවා. each will අපි හිතලා කරන හැම දෙයක්ම evil ඉල්වේ. එනිසා මොනක්වත් නොකර වෙන දේ බලන්නේ රහත්. අපි දැන් උගාක් වෙලාවට ජීවිතය ගත කරන්නේ මොනවත් කරන්නේත් නැතුව කියන්නේ නැතුව චේතනා නැතුව නම් අපි ඒක දන්නේ අපි ඒක හිතන්නේ පාඩුවක් කියලා, කම්මැලිකමක් කියලා, නීරසකමක් කියලා, කොක්වීමක් කියලා. ඉතින් ඒක නැති කරගන්න නානා ප්‍රකාර ජනමාධ්‍ය හදාගන්න. යානා ප්‍රකාර යාළු මිත්‍ර ඇසුර කරනවා. යානා ප්‍රකාර පෑණි මිත්‍ර ඇසුර කරනවා. ඇසුර කර කර අර ස්වභාවයෙන්ම අපිලා ගොඩාක් වෙලාවට තියෙන්නේ කායික මානසික වාචික ක්‍රියා නැති හිස්තන. නැත්නම් ඒක කාලකන්නිකමක් විදිහට සලකගෙන ඉතින් භාවනා මධ්‍යස්ථාන වල දුවනවා, අරහෙ දුවනවා, මෙහෙ දුවනවා. මේක හරියට මේ පිට රටින් ගෙන්නපු බඩුවක් වගේ. නෑ, ගෙදර දොරේ ඉන්න උගෝක් වෙලාවට අපි ඉන්නේ. කායික මේ චේතනා, චේතනාපූර්ව කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා නැතුව. දන්නේ නෑ. ඒකට කියනවා අවිද්‍යාව කියලා. මේක දෙවිලා අපි ඉගෙන ගත්තට පස්සේ ගෙදර ගිහිල්ලා කරන්න තියෙන තේ එකයි කියන වැඩක් කරන්න එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇයි කරන්න කියලා දැනගන්න. ඊට පස්සේ බලන්න. හම්බෙච්ච වෙලාවේ මම ඉන්න ඕනම ඉරියව්වක ඒ මම Tamanට මේ ඉරියව්ව යන තාලෙට වෙලෙන් හැටියට මැස්ස ගහලා කරගෙන ඉන්න පුළුවන් නම් දේවල් වෙනවා මගේ චේතනාවෙ නෙවෙයි කියලා. ඉතින් මේ හතමණ්ඩලට බුදුන් වදිනවා. මේ හතමණ්ඩලට ධර්මේ එනවා. ඒක සංඝයා තමයි. ඒක තමයි සීල කියන්නේ. යමක් කරන තාක් දුකකින් ජන ස්පන්දන කම්පන චංචල චේතනා ප්‍රපංච ආකෝදල ගන්න දෙයක් නැහැ. නිසා මේ විචර චන්තර කම්පට චන්තර චේතනා ප්‍රපංච චිතන එතන ඉන්නේ. තාම තප්පයි කරලා නැහැ. ඊට පස්සේ අඩු තැනකට යනවා කියන්නේ භාවනා ජීවනක් ප්‍රගතියක් ප්‍රතිපදාවක්. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ දෙකම දන්න අපි ඉස්සරහට අඩු වෙන පැත්තට චේතනා ප්‍රකල්පන කම්පන චංචල ඉන්ජන චින්චන අඩු වෙන තැනට යන්න යන්න යන්න යන්න ශූන්‍ය වෙනවා. ඒ නිසා අපිට තියෙන ශූන්‍යතාවය වැඩි කරන චේතනාදී දේවල් අඩු කරන ජීවන රටාව සකස් කරගන්න එකයි. ඒ නිසා චේතනාම් පික්කවේ කම්මං වදාමි කියන එක ඒ ආත ෂෝපන්හවර් විස්තර කරේ each will is evil. each will is ill will කියලා දානවා. ඒ නිසා අපි හිතන්නේ නැතුව ඉනකොට හරියම ලස්සනයි. හිතාමතා කටයුතු කරන හැම වෙලාවෙම ඒ කක්කා එනිසාගෙන ජීවිතේ මල් විහිං පල් මේ විහිං මේ දාගන්නවා මේ වැඩ වෙන්න අනිකට වැඩිය මේ කැටයන් දාන්න හදනවා සෝබනේ දාන්න හදනවා ඒක ප්‍රകൃතිය හොඳයි ලේසි නෑ අපි මේ කරගෙන ගිය මේ මේ හඳපු වෙස් කැලවනවා කියන එක එච්චර ලේසි නෑ මොකද වෙස් පිටියක් බඳ ගන්න එක පෙරපිනක් කියලා හිතන්නේ අපි නුවර පැත්තේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා වෙස් පෙට්ටිය දිහා බලාගෙන මම කොච්චර මහන්සිනාද මේ වෙස් පෙට්ටිය උපදවගෙන උපයන්නේ කියලා. වෙස් නටුනට වගන දෙල්ලමක් නෙවෙයි වස්වදින වැඩක්. මේ වෙස් පෙට්ටිය කැඳගෙන ඔළුව වෙන ගන්න හම්බ වෙනවා කියලා කියන්නේ මහාන වෙනවා. ගේ උඩ පිරිත් කියලා කිරිතිය වතුන් කිරිබැන් වලින් නාවල තමයි වෙස් පෙට්ටිය වඳින්නේ. ඉතින් අපි බඳගත්ත වෙස් පෙට්ටියක් අරගෙන තමයි මේ ඉන්න වෙස් ඇහිලා. වෙස් බලාගෙන ඉන්නේ. ප්‍රകൃතියට ඒ තරම් ඈතයි අපි. ප්‍රകൃතිය එනකොට බය වෙනවා. මොකද ඒ සංස්කාරනේ නිසා කරන කියන හැම දෙයක්ම සංස්කාරයක්. ඒ සංස්කාර හැම එකකටම ගෙවන්න වෙනවා. හොඳින් හෝ නරකින් ගෙවන්න වෙනවා. ඒ කිය ඕනේ නම් පුඤ්ඤාවි සංස්කාර කරන්න. එතකොට හොඳයි කියලා කිය හැකි. නැත්නම් අපුඤ්ඤාවි සංස්කාර වෙනවා නරකයි කිය හැකි. ආනෙන්ජාපි සංස්කාර වලට හරි පාළු, හරි කම්මැලි, හරි නීරසයි, නිකම් බෝරින්. නිකම් කලර් පික්චර් එක බ්ලැක් ඇන්ඩ් වයිට් වුණා වගේ. black and white එක movie show එක නිශ්චල ඡායාවකට පත් වුණා වගේ. ගෝණකෝ ඒක නැති වෙනවා. ඉතින් ඔක්කොම හම්බෙලා තියෙන්නේ. අපි තාම ඇචිවිල්ලක් නැහැ. අපි යනවා ඒක නිසා ඊගා ප්‍රශ්නට. සම්මත ප්‍රකාශ කළ විශ්ලේෂණය කියන්නේ භාවනා කරගෙන යන්නේදී ශරීරය නේද? ද්වේෂ අනුසය වශයෙන් ඉදිරියට දුක් වේදනාවට පටිඝානුසය තියෙනවා. සුඛ වේදනාවට රාගානුසය තියෙනවා. ඒකයි මේ සුඛ වේදනාවක් කෙනකොට අපි මනාප වෙනමක් ඇති කරලා දෙන්නේ යක්ෂම හීනෝලේ අනේ හොඳයි කියලා රාගාංශය. මේ මේද වේදනාවක් කෙනකොට දුක් වේදනාවක් කෙනකොට නැත්තකින් කියලා ඒකට මුණ දෙන්නම ඇඹිලි ඇඹුලෙන්නේ පැංගිරි විශේෂයන්නේ. ඒක එන්නේ ඒ මමත් නෙවෙයි ඒ යට තියෙන ඒක මේ ඒ කියන්නේ ඒ ඉන්බිල්ට් සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකෙන් යන ප්‍රතිචාරය ඒක අපි මම කරගන්නවා නැත්නම් ඇත්තටම අපිට තියෙන දුක් වේදනා විතරයි. දෝමනස්ස වේදනා වෙන්නේ අනුසය. ඒ දෙක වින් කරපු ගමන් මේක හැන්ඩල් කරන්න පුළුවන්. දෙක කලවම් වෙච්ච ගමන් අපි හැමදෙලා යනවා බුල්ඩෝසරයට යටවෙනවා. රූපේ වෙනස් වෙන මනසේ දෙකේ බැරි ඒ මගේ වස්තේ පදාර්ථ නිවයි. නම් අනාත්මව අවබෝධ වෙන පස්සේ. ඒ තින්දිය වයසට ගියාට පස්සේ. ඒ සමා වෙන සතර කරදර කරලා සමා වෙන්න ඕනේ කියවනේ. නමුත් වාරාව සිතේ උත්තරතා සිතේ අනාත්ම භාවය අවබෝධ කරගන්න. නමුත් මට අවබෝධ වන්නේ සිත අරමුණට ගෙනෙන්න මම ගන්න අවස්ථාවේ අසාර්ථක නිසායි. සිත සමාධියට දෙන්නේ ඒ අරමුණ කරගන්න. ඒකේ අනුරාධ මම මම කරන පුදුල කාර්යයේ විශේෂ අනාත්ම සිත මගේ කාර්යයට නෑ. නමුත් අනාත්ම සැබෑ සිතේ සිටි අඩාපාන සමාධිය අවබෝධ අනාත්ම විගසමක මම වර්ණයන්ට සිත ආරම්භ කරන්නේ. පැත්තසත් වර්ණ සකන්න අපි ආදත්ත භාවනාවක් දුන්නා නම් සිතේ අනාත්ම මේ වෙලාවේ අපිට හඳුනාගන්න බැහැ නමුත් දැන් මේ කමයා බලවගෙන ඉන්න භාවනාවෙන් අනාත්මසිත කවපක් විලාවට පත්වද එය වරණත් ගලවගෙන ඉන්න ප්‍රබලයි මාර්ගය අනුකම්පාවෙන් වැඩකරන දවසේ දේවානන්ද මම ආයතනය කරනවා අදහස් මෙදා ගන්න හදලා තියෙන ගැතිය හරි අරමුණක් මතු කරගන්න බාධා කරන්නේ නීවරණ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු සුන් කරගන්න. කොහොමද අපි නීවරණයට බදලා අරමුණට අල්ලුවට පස්සේ අපිට පේන අරමුණේ දපන දමා ගත්තා. අරමුණ වශී කරගත්තා. එහෙනම් මේ අනාත්මේ බොරුද? දැන් මේ පාලනය කරගන්න බැහැ පාලනය කරගත්තානේ. එතකොට මේ සමතේට ඇති කරගත්ත එක්කනට භාගයක් අනාත්මේ භාගයක් ආත්මේ තියෙනවා. මොකද අරමුණ වශී කරගන්න පුළුවන්. නමුත් මේකේ කොම්ප කරන්නේ මේක ආත්මයි කියලා නිදර්ශනය තමයි සමාධිය తాවකාලිකයි. ඉතින් මම මේ කඩලා යනවා ආයසරයක් අරමුණ වෙනවා නන්නත්තර වෙනවා කැඩලා යනවා ඒසොර ආයමේ පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වෙන්නේ මොකද අනාත්මේ පෙන්වනකොට පශ්චාත්තාප වෙනවා. ආත්ම සංඥා පෙන්වනකොට මේ සමතේ පෙන්වනකොට සතුට වෙනවා. ඒකම කියන්නේ මේ සමතේ පැත්තට යන කට්ටිය බොහෝ විට සාස්වත දිට්ඨියට හැදෙනවා. මොකද සාස්වත දිට්ඨිය ප්‍රകൃතියක් නෙමෙයි. ඊට පස්සේ ඒ ආය විශ්ිනවා ආය සමාධිගත වෙනවා ආය විශ්ිනවා දැන් මුතුර ඥානංශය සඳහන් කරතු මේ අරමුණේ හෝ නිමිත්තේ හෝ ඇතිවීම බලනවා වෙනකොට නැතිවීම බැලුවොත් පොඩ්ඩක් ඔය ප්‍රශ්නේ වර්ණ ගන්න බලන්න මොන උත්තරේ සමාධිය ඇතිවීම නෙමෙයි බලන්නේ සමාධිය නැතිවීම අරමුණේ ඇතිවීම නෙමෙයි බලන්නේ අරමුණේ නැතිවීම අරමුණේ ආරම්භන ගතිය නෙමෙයි බලන්නේ ආරම්භ කරන්න බැරි ගතිය අරමුණු කරන්න පුළුවන් බලන්න කරන්න පුළුවන් ගතිය දැකීම සමතේ කියනවා නම් ඒකේ අභාවය, ඒ ඡේදීම, ඒකේ වැයවීම, නීවරණ වැයවීම, සමාධිය වැයවීම, සතිය වැයවීම, සීරකේ වැයවීම එකයි. ඒ නිසා ඇතිවීම වල හිතට ධෛර්යයක් දීලා අඩේ මට දැන් පුළුවන් පාලනය කරගන්න පුළුවන් එක යෝගාවචරයට ආත්මය අන්දලා ගන්න ඕන. එයා එයා මිනිහෙක් කරලා ගන්න ඕනේ. අරගෙන ඉවරලා කියනවා හරි දැන් ඔක්කොම හරිනේ දැන් අපිට කියනවනේ ආධ්‍යාත්මික උපකරණ ටික සද්ධා විදිය සති සමාධි ප්‍රඥා දැන් බලපන් ඔබ ගත්ත අරමුණේ බලපන්, නීවරණ වල බලපන්, ওই සතියේ බලපන්, ওই සමාධියේ බලපන් ඔක්කොම ගෙවෙනසලු. ඒක භංගානුපස්සනාව භංගය දක්නා සුළු ආකල්පය ඉතින් අර සුද්ධ විපස්සනා කියන්නේ සමාධියක් ඇති නොකරන ඉස්සරහින් තියාගන්න අරමුණේ භංගය දක්නා සුළු ඉඳලා පොළේ ඉඳලාම කියන්න සමාධියක් ඇති කියලා කඩුවත් සමාජයක් නැතුව කැඩුව දැකත් කරත හැකි ඒක නිසා ක්‍රම දෙකම තියාගන්න. සමාජයක් ඇති කරලා ඒකේ භංගය දැකීම කරන්න පුළුවන්. සමාජය ඇති කරන්න ගන්න අරමුණම පටන් ගන්න තැන ඉඳලා පිස්සලක වගේ ආශ්වාසය ගෙවිලා යනවා. ප්‍රශ්වාසය ගෙවිලා යනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙකේම ගෙවිලා යනවා කියනවා. එතකොට සමාජයක් විදියට සමත සමාජයක් නැති වුණාට මේ විපස්සනා සමාජය තුලම මේ සියල්ලකම භංගය දක්නාසුලුව යනකොට අරමුණ අපි ගන්නේ අහුවෙන පැත්තෙන් නෙවෙයි අල්ලන්නේ. ලියන පැත්තේ. දැන් ඔය රේන්ද ගොතනකොට පුඩුවෙන් පුඩුව පුඩුවෙන් පුඩුව අමුණගෙන ඉන්නේ අමුණගෙන යන්නේ. පුඩුවෙන් තමලා ඇද්දොත් තද වෙනවනේ. පැත්තේ තියෙන නූලෙන් තමලා ඇද්දොත් මොකද වෙන්නේ? සුස් කරකරනවා. අන්දනේ මේ මේ මම අනුලකයි ඉගෙන ගත්තේ. ගොතන්නේ කරත් මම අර මොකද ඉස්සලාම ගොතන්නේ පත්තයම තමයි ඉගෙන ගත්තේ. ආට ගන්න පත්තයම මොකුත් නෑ මට ඒ දවස්වල හිතුණා මේ ගොතන්නේ කියලා. වෙලා. කිල්ලෝනේ ඉන්න හරියක් ඉන්නේ ගෙදර ඉතින් උන් කරන්නේම ඕක. මන් දන්නේ ඒක මේ ගෑනුකමක් කියලා. ඉතින් ඔතන වල කොහොමද කපත් අය ගොතන්න බෑ. පස්සේ ඥානදාම්දුරකෝ ගොතන කොට කුඩුවෙන් ඇද්දොත් අද වෙනවා නූලෙන් ඇද්දොත් ගැලවෙනවා. එතකොට මට අර ඉගෙන ගත්ත පාඩම টොප් එකට ගැටුණා. දැන් අපි කුඩුවෙන් ඇදින්නේ. ඇදිනවා මේක තද්ද වෙලා හිම වෙලා හිටිනවා. සිමෙන්ති බෑග් එකක් ගලවලා තියෙනවා. සිමෙන්ති බෑග් වල තියෙන ගැටෙත් ඕකමයි. ඒක තනකින් අල්ලපුවම ගැටයක් නැහැ. සුස් හරි ආසයි කියලා. ඒ ජීවිතය උසර නාටාම් විලා හැරෙනකොට කියන මෙතනින් ඇද්දොත් අද වෙනවා මෙතනින් ඇද්දොත් ගෑනවා. ඉතින් අපිත් මේ සංසාරේ දෙකම තියාගෙන අල්ලන්නෙම පුදුවේ. ඒකල කියන මේ වලිගේ තද වුණා වගේ කෑ ගහන. ඇත්ත තද වෙලා. එතනම තියෙනවා තනි නූල. අද සුස් කායන. එනිසා බංගලකට බැලුවොත් අල්ලන්නේ ගලවන්නේ. කුඩුවෙන් බැදලා ඇල්ලන්නේ තද වෙන්න. මේ දෙක එක එකක් කියන්නේ මාව අල්ලපන් කියලා අනිත් එක කියන්නේ මාව අතහැරපන් කියලා දෙක ඔහේ ඉන්නවා. ඉතින් අල්ලන තාලෙන් පේනවා මැට්ට මොකಾದ? දක්ෂයා මොකಾದ කියලා. ඒකයි කියන්නේ නොමිනියා මිනිහා නොමිනියා අතැල්ලුමෙන් දණී කියලා කියන වැලමිටෙන් අල්ලනවා කියන එක දැකලා තියෙනවා. අහලා තියෙනවා. වැලමිටෙන් අල්ලන එක තමයි කතාව කියන්නේ. ගෙදර මිනිස්සෙක් කැම කන වෙලාවට ගෙදර ආපුවාම ඒ මාසේ ලැජ්ජාවට කියනලු මම යන්නම් කියලා. ඉතින් පිටිපස්සෙන් කියලා වැලමිටෙන් අල්ලගෙන ඉන්න බත් ටිකක් ගන්න කියලා. ඉතින් අර මාසේ ගත කසා දාගෙන යනවනේ. වැලමිටෙන් තමයි අල්ලන්නේ. ඒ කියන්නේ ඵලයන් කියන එක තමයි. බත් කන් දෙන්නොත් ඉන්න ඉන්න බත් ටිකක් ගන්න කියලා වැලමිටෙන් අල්ලන්නේ නෑ නෑ නෑ නෑ ගෙදර. අල්ලනොට ගන්නොට දැන ගන්නවා. බත් නොදෙන්න අල්ලනවනම් වැලමිටෙන් අල්ලනවා. ඉතින් ඒකේ මේ හැම වෙලාවෙම මේ දෙක තියාගෙන අපි පුඩුවෙන් අල්ලගෙන කෑ ගහනවා බුදුහාමුදුරන්ට බැන බැන ඔබ වහන්සේ කිව්වට බානවා හරියන්නේ නැහැ කියලා. මේ වලිගි හපාගෙන කෑ ගැහුවා රිදෙනවා රිදෙනවා රිදෙනවා කාතරමං කොයිවරනේ. ඊටසකරේ පාරේ මේ යනකොට අචංචාහම්තුරු විශාල අත්තක් වැටලා තිබුණා. ඒ ආමුදු හැරමිටි පැත්තක දාලා මේක ඉස්සෙල්ලා ගෝලියෝ තේරෙම ඇවිල්ලා ඉතින් ආමුදු අත දාන්න අල්ලන්න ගිහලා ඉතින් පාරෙන් ආන කියලා දැන් අතෑරියට පස්සේ දැන් මොකද හිතෙන්නේ කියලා. සැහැල්ලු වෙන්නේ. එච්චරයි. මෙච්චර අල්ලන් හිටියේ මොකටද? ඒ පාරට කරදර හින්දා. අතහැරියා. ඉවරයි. ඉතින් කොතෙන්ද අල්ලන්න ඕන කොතෙන්ද අතාරින්න ඕන කියලා ඕක අචංචා කියලා දෙන්න ඕනද? දැන් අල්ලන වෙලාවේ හයියෙන් අල්ලගත්ත නේද කකුල උඩ කඩාගත්තා නම් උරුවට බැන්නොත් ඒ වහන්සේ අපිට කිව්වා අල්ලන්න නිකන් ලේසන සායට අල්ලන්න කියලා ඕන ලේසන සායට අල්ලනවා කකුල වලටමයි කියලා. දෙව්වනේ මේ ප්‍රශ්න කියන්නේ. අල්ලනෝට අල්ලපන් උඹ ගන්න බැරි වෙන්නේ. අසයන්වත් අතෑරපන්. අල්ලන්නේ අතාරින්න පුළුවන්. ඉතින් අල්ලන තැන අතාරින තැන දන්නේ නැත්නම් සංස්කාර කියලා කියන්නේ අපි විහිම්පත් විහිම්පත්. ඒක මේ උගතගේ තියෙන මේ තකතිරුකම hina කාලෙ මැරෙන්න පුළුවන්. තමයි වෙන්නේ උගත්කමයි තකතිරුකමයි එකම වාක්‍යයක දැම්මම. හැබැයි දෙකම එකයි. ඒක ගන්න දෙයක් නෑ හැබැයි ඕන කෙනෙකුට පුළුවන් යොගත්කම තියෙදි බුදුහාමුදුරේ පිට නිහතමානී වෙන්න උට ඒ යොගත්කම සාසනයට වටිනවා. එහෙම නැතුව මේ යොගත්කම කියන්නේ අන්තට්ටු ගන්න තමයි. අපිට තව එකට යන්න බලන්න. දර්ශනමත් අද කාර්යවල සිදුවන ආශ්‍රත් ප්‍රසාර දීකත් බලන්නේ සිතිලක් ආවා. මේ අමල දැනෙනවා. නැති කළ යුතු බව වැටහුණා. ඒ ස්වල්පමතින් බලන විට මගේ සිත ඒ සිතුවිලි කරගෙන ඒ පැහැදිලි කරන යනවා ඉතින්. නැවත හිත පිළිග බව දැන නිසා මූල කර්මස්ථානයේ සිදුවන කරනවා. නැවත ඒ සිදුවීමයි දිගට සිදුවෙන්නේ. මෙසේ සිතුවිලි කරගෙන වැරදිනේ ඒ ඒක නොසිතා සිදුවෙනවා. මේක තමයි මේක තමයි කළ යුතු. මේ සිතුවිලි සිතාකට අනුගත මෙලෙස සිසිල ලෙස වැලෙන්නේ කෙසේද? පහදාන්න එක ගෞරව නිලස මොහොත් තෙරසද. මම මේක ලියලා තියෙනවා ඒ හිතවිල්ල මගේ හිත ඒ හිතවිල්ල අනෝගයයි කියලා. එතකොට මේ නන්නත්තර වෙන මේ මගේ මේ හිතට මගේ හිත කියන්නේ ඇයි? මේ හුදටම අරකට දුවන මේ කක්කවට අදින මේ මූල කර්මස්ථානේ තියෙන මේ හිතවිල්ල කියලා ඒ හිතට මගේ හිත ඇදිලා ගියයි කියන විදිහට හිත ඇදිලා ගියයි කියවනම් ඒ මනසට සාධාරණයි. ඒ තරම් කඩප්පුල නොකෑමන දහවතරක් පට්ටබඳුරු හිතට මගේ කියන්න විලිලැජ්ජ නැත්තම්. ඒකට කියන්නේ මොකද්ද? හොරෙක් තමන්ගේ දරුවා විදියට අඳුනාගත්තොත් වරදිවට ඒ අඳුන ගැනීම නිසා මොන තරම් අපරාධයක් සිද්ධ වෙනවද? එන්දේ මං කරේ කවුරුරි ගෙටිනකොට හොරෙක් ඉන්නේ ආ මේ මගේ නෑයක් වෙන්නේ නැති මගේ මගේ පුතා වෙන්නේ නැති කියලා අඳුරන්න ගේ ඉඩ දුන්නොත් මොකද වෙන්නේ එනිසා මේ තරම් කඩප්පුලි නාගව තරම් නොකෑමනා දාගදොර පට්ටවඳුරු මේකට මගේ හිත කිව්වනම් දිශෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේරිනම් මිච්ඡාවන හිතං චිත්තං පාපියෝනම් තතෝ කරේ හොරෙක් හොරෙකුට යම් ආකාරයේ වදයක් දෙනවද හතුරෙක් හතුරෙකුට යම් ආකාරයට වරදක් වදෙන් දෙනවද? ඒ වරදොට වටහාගත්ත හිත ඊට වඩා උඹට වද දෙනවා. ඉතින් මෙච්චර කක්කවලට දුවන හිතට මගේ හිත කියලා සාදරේ ආදරේ මේ සීප්‍රණත ගන්නවා නම් මොකද්ද මේ සීප්‍රණතකම තියෙන්නේ? ඉතින් ඒ යෝගාචර කල්පනායෙන් මේ කල්ලත හැකි ව්‍යාකරණයත් මේ කල්ලත හැකි භාවනා කරනකොට කියන්නේ මේ හිතේ කඩප්පුලිකමට අධිනක තමයි හිත කියන්නේ. ඒක උඩ මගේ හිත කියන්නේ ඔකට. මේ හිතේ හැටි. ඒක මගේත් නෙමෙයි, උඹෙත් එකයි, ආගෙත් එකයි. මේකට මම ගියාගත්තට පස්සේ අර සීරම් පවුටි ඔක්කොම තමන්ගේ මල්ලේ දාගත්තා. ඉතින් ව්‍යාකරණෙත් හදාගන්න. අනිත් දවසේ මේක වෙනකොට පොඩ්ඩක් ඉදිරිපත් කරනකොටත් හදාගන්න. මේ හිතේ හැටි. ඒක මේ ඔබේ මගේ කියලා දාගන්න ඕනේ. එහෙම දෙයකට වහපියක් නැත්නම් මේක මගේ කියලා උපන සාත් කියපුවාම ඒකට කියනවා ගෑණි හොරමිනියෙක් එක්ක ඉඳලා බබා හම්බ වෙලා ඒ ගෙදර මිනිහා බබා නලවනලු මගේ කිටි රත්තරම් පුතේ කික නලවනට ගෑනිට කුස්සිය ඉඳලා යනවලු ඉනාවක් හතර වහිනාවලින් එකක් කියනවා ඒක මේක කියනකොට hina යන්නේ නැද්ද මේ කඩප්පුලි දහවතුරාක නොකෑමන දහවතුරා හිත කක්කමයි අත ගන්න එකට මගේ කියාගන්න කියලා ගෙදර ගෑනිට මොකද හිතෙන්නේ දැන් ආනබන්න මොකද හිතෙන්නේ මේකට මෙහෙම කියනකොට ඉන්නේ මයිත් එක්ක හැමිලා දරුවාවට ඒක ප්‍රශ්න නැහැ මොකද කතා දෙක කතා රෙජිස්ටර් කතා නේද ඒතර ගන්න hina වෙන දෙයක් නෑ ආනපනෙත් එක්ක මගේ කියාගත්ත ප්‍රශ්නයක් නෑ මේ දාපතුරා යන එකක් ඒක හම්බෙච්ච බබා මගේ කියාගන්න ආනපාන කල්පනා කරනවා අනේ මෙහෙමවත් තකටි තකටි දෙකොච්චර hina වෙනවද කියලා හිතන්නේ අරගෙන කිරේ යන ඉව ඉව මගේ රත්තරම් පුතේ මගේ පරම්පරාව ගෙනියන්න ඉන්න ඉව විතරයි මගේ වත්තු උඹට කොහොමදත් අයිති අනේ මගේ පුතේ කියලා ඉඹිනකොට මේ හිතට මම කියා ගන්න කැමති නම් කියා ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මට ප්‍රශ්නයක් නෑ. මම ජී මම බලන්නේ මේ මේච්චර වටිනා ලියකවිලක තියෙන හාස්‍යය. ඒ Taman දිහා බලනකොට හිතන්නේ හිතාමතා කරන හැම දෙයක්ම අතර හිත එහෙම හිතාමතා නෙවෙයි කරන්නේ. ඒක බැහැර දුවන කක්කාවට. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට ප්‍රශ්න ලියනකොට මේව බල්ල මල්ලේ ගිලියට පයින්නවනේ. ඒ හිතවිලි දිගේ යන මගේ හිත. නැත්තම් හිත මගේ හිත ඒකත් එක්ක ගියා. හිත ගියා කියවනම් ව්‍යාකරණයෙන් අපි බේරිලා. කාරණාවෙත් බේරිලා කියන්න බෑ. ඒක අපි හිතන නෙවෙයිනේ මගේ හිත කියවෙනවා. කියවෙන්නේ මොකද? මගේ කියා ගන්න තණ්හාමාන දිටි තියෙනවා. ආනාපාන තියෙන හිතට මගේ හිත කියන්න ඕනේ හිත ආනාපාන ගියයි කියලා දී වෙන්න ඉඩ තියෙනවා. පිට යනවා කියලා දිනකොටම ඇඟෙන්න එනවා කටු ගහේ කටු කටු උල් කරන්න ඕනේ. මොකද එතන තණ්හාමාන දිට්ඨි තියෙනවා. මගේ හිත. ආනාපානේ හිතයිවාසිකම් කියන්න ඕනේ ඒ ස්වභාවය. ඉතින් මේක මේ මම මේ ප්‍රශ්න කරු විහිළුවට ලක් කරනව නෙවෙයි කියන එක මම හිතනවා තේරුම් ගන්නවා වෙන්නේ කියලා. එහෙම නැත්නම් මට සමා වෙන්න මේ ප්‍රශ්න කරපු හැම කෙනෙක්ම නියෝජනය කරනවා කියලා තමයි මම කතා කරන්නේ. ඒ නිසා ඒ අනුන්ගේ දරුවන්ට එහෙම වෙන්න අරින්ද ඒක වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේක වරදල් කරන්න එපා. ඒක තමයි අවිවදති න අවි අජ්ජෝසායතිත්‍ත්‍ති අභිනන්දති කියලා කියන්නේ ඕකයි මේ පිට යන හිත මගේ කියා ගන්නකොට අනිවාර්යයෙන්ම අභිවදනයක් තියෙනවා, අභිනන්දනයක් තියෙනවා, අජ්ජෝසනයක් තියෙනවා. ඔබ පරිස්සම් වෙන්න ඕනේ අජ්ජෝසනය කරන්න එපා, අභිවදනය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා. හිත පිටේ කරන්නේ වදයක්. ඇයි මේ හොරෙක් නෑදෑයෙක් විදිහට අඳුරගන්නේ? ඒක තමයි ප්‍රශ්නේ උත්තරය. ප්‍රඥාත් තියෙන ප්‍රශ්නේ. හරි අපි තුනේ එහෙනම් අපි කියන හැන්දාවරුවට එතකොට මතක තියාගන්න අපි හැන්දාවරුවේ අර චේතනමත්‍ය පඤ්ඤා විමුක්ති පිළිබඳව ඊයේ කරපු දේශනේ මතක් කිරීමක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊයේ ඊයේ රිමයින්ඩර් එකක් තිබ්බා ඒකට. ඒක අහති හැන්දාවට පොඩ්ඩක් මතක් කරගන්න. ඒ ට්‍රාන්ස්ලේෂන් එකක් බ්‍රීෆ් කරන්න ඕනේ. ඒ නිසා අපි මේ අනුව උදේ වරුවේ අපේ ධර්ම සාකච්ඡාවේ නැත්නම් ප්‍රශ්න චාරිත්‍රක වැඩ පිළිසඳීමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.